මීතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ පංචම මේ යෝගාවචර පිළිස. යෝගාවචර පිළිසට අවවාදයක් වශයෙන් ගැනීම ප්‍රධාන කාරණා ටික පොදුවේ කියන්න තියෙන කාරණා ටිකක් ගැන මම හිතුවා අපේ මේ යෝගාවචර පිළිසෙන්නේ මා හිතනවා සමහර ඇත්තෝ විපස්සනා කරනවා. සමහර ඇත්තෝ සමත භාවනාව කරනවා. විපස්සනා භාවනාවයි සමත භාවනාවයි දෙකම භාවනාව තමයි. මේ දෙකටම එක වාගේ ප්‍රයෝජන කරුණු කීපයක් මතක් කරන්න දැන් බලාපොරොත්තු භාවනාව කියන යන්නාව පින්නතුන් ඒ භාවනාව සම්බන්ධව බලවත් හැඟීමක් තියාගන්න ඕනේ. කවුරුවත් කියනව වෙනුවට කාගේවත් නියමයක් අනුව නියමයකට යටත් කරනවා කරන වැඩක් වෙන්න බෑ. තමන්ගේම බලවත් ඕනෑකම තියෙන්න බලවත් ඕනෑකම තියෙන්න බලවත් අන්දමට ඉලක්කය තේරුම් අරගෙන තියෙන්න තමා කරන වැඩ පිළිවෙලේ ඉලක්කය නියමන්නවන තේරුම් අරගෙන තියාගන්න මේ කාරුණ්‍ය සම්බන්ධව මේ අන්දමට හලකනකොට බුදුරජාණන් වහන්සේගේම දේශනාවකට හිත යොදන්න පුළුවන් අපට. උන්වහන්සේ භාවනා කරන පින්වතුන් පිළිබඳව අදහස් කීපයක් මතක් කරලා දීලා තියෙනවා. භාවනා කරන පින්වතුන් සත්පත්‍යකාරීතාවෙන් යුක්ත වෙන්න ඕනේ කියලා. සක්කච්ඡකාරිකාව. වචන තේරෙනව ඇති සක්කච්ඡ දානන්දේති කියලාම තියෙනවනේ. ආදරයෙන් සැලකින්නේ. ඒ වගේම භාවනාව සක්කච්ඡකාරී වෙනවා. ආදරයෙන් සැලකින්නේ අනුන් කියනෝ වෙනොට නෙවෙයි අනුන්ගේ නියමයකට යටත් වෙලා නෙවෙයි තමාගේම බලවත් ඕනෑකමකින් බලවත් තේරුමක් ඇති කරගෙන කරන්න. ආදරයෙන් සැලකිල්ලෙන් කරන්න ඕනේ. එපාකමට නරකයි කරන්න. මේ කියන නිසා මේව කරනවා නිසා මට නම් ඕනකමක් නැත්තේ නෑ කියලා අදහසක් තියාගන්න බෑ. කවුරුවා කියනවට නෙමෙයි. තමන්ගේ මාදාගෙන ආදරේ මේක කරන්නම ඕන. ඒ කිරීමට අවස්ථාව අපට ලැබිලා තියෙනවා. කීප ආකාරයකින්ම අවස්ථාව ලැබිලා තියෙනවා. පළවෙනි කාරණය අපි මේ යෝගාවචර පිළිස පැවිද්දට පැමිණලා ඉන්නේ. පැවිදි තත්වයේ රැකගෙන ඉන්නේ. ඒ සුදුසා පැවිද්දා භාවනාව. මම පැවිද්ද ලබා ගත්ත නිසා මට මේ කහයිති මේ කායිටි වැඩක්. තමන්ගේ පැවිද්ද සම්බන්ධව කල්පනා කරනවා. තව පදා කරන්න බලාපොරොත්තු ඒ වගේම ඒ පැවිද්ද සම්බන්ධව හිතනකොට පැවිදි දුර්ලභ දෙයක්. දුර්ලභ පැවිද්ද. පැවිද්ද දුර්ලභ දෙයක්. හැමදාම සංසාරයේදී පැවිදි ලබා ගන්න බැහැ. පැවිද්ද ලබා ගන්න පුළුවන් එක කාලයකදී පමණයි. ඒ උණු කාලයක් හදලා කියලා දීලා තියෙන බඳු අවස්ථාවක්. අපි ප්‍රයෝජන ගන්න ඒ විදිහේ ප්‍රයෝජන ගැනීමට අද අපේ සෝදසම් වෙලා තියෙන පැවිදි කම නිසා. භාවනාවට සුදුසු විගම. ඒ වගේම බුද්ධ ශාසනයක් ලබා ගැනීම බුද්ධ ශාසන නැවති උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක වටිනා කාල සම්පත්තිය. වටිනා කාල සම්පත්තිය වශයෙන් බුද්ධ ශාසනය කවදින කාලයේ වෙන කතා කරන්නේ. එබඳු බුද්ධ ශාසනය පවතින කාලේ අනෙක් එක අවවාද දෙන්න අවවාද ගන්නට සුදුසු කල්යාණ මිත්‍රයන් අපට ලැබිලා තියෙනවා සලකන්න ඕන. මෙන්න මේ නිසා ආදරයෙන්, තරගයෙන් මේ භාවනාව අපි කරගෙන යන්න ඕනේ. සමත භාවනාවක් වේවා, විපස්සනා භාවනාවක් වේවා, කෝකා කර්මන භාවනාවක් වුණත් කර ගැනීමට මෙන්න මේ අදහස. සක්කච්ඡාකාරීතාව කියන්නේ. සක්කච්ඡාකාරීතාව කියන්නේ එපාකමද නෙවෙයි. නොසලකින්නේ නෙමෙයි සැලකින්නේ ගෞරවයෙන් මේක කරන්නේ. සක්කච්ඡාකාරිතාව. සක්කච්ඡාකාරිතාවෙන් යුක්ත වෙන්න ඕන යෝගාවචරය. අනිත් එක සාතච්ඡාකාරිතාව. සාතච්ඡාකාරිතාව කියන්නේ සතතයෙන් කරන්නට ඕන. හැම තිස්සේම කරන්න ඕන භාවනාව. හඩ කරන්න බෑ. අප භාවනාව කළා. තව ටිකකින් මේක නවත්තලා වෙනින් වැඩ කරනවා. එහෙමත් ස්වභාවයක් තියෙනවා. නමුත් සාහචකාරීතාවයෙන් යුක්තව කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න. දවස මුළු දවසම භාවනාවට යොදා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තාම මේ භාවනාවට ඉඳගෙන ඉන්න. බොහෝම ඕනාකම ඉඳගෙන ඉන්න. පැය තුනක් හතරක් විතර ඉඳගෙන ඉන්න. නැගිටලා යනකොට ඒ භාවනාවෙන් ගෙන යන්නේ නැහැ. තමන් විතරයි යන්නේ. යනකොටත් භාවනාව ගෙන යන්න ඕනේ. අර ලබාගත් යම් කිසි සත්‍යයක් නැත්නම් ඒක අර පැදුරට දාලා පැදුරට දාලා ආදනය වෙනවා යනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ සාර්ථක වෙන්නේ නැහැ. හදේ කරන්න ඕනේ කියන්නේ ඒක දැන් සමහර විටක භාවනා කරන හොඳවලුම දෙකට. නැගිටලා යනකොට මතක නැහැ. වෙන එකක් අහකට හිත හිත යන්නේ. ඒ නෙමෙයි. යනකොටත් ඒ ගැනම හිත හිත ගිහිල්ලා ආයේ නැවතීමක් නෑ මේ. ඒකයි ඒකට කියන්නේ අට්ඨික පාලිකාව. හිතුවන්නේ නවත් හිතුවන්නේ නෑ. හදත් කරන එදත් කරන දිගටම කරන අර ගිනි ගානා ගන්න උපමාව තියෙනවා. ඉස්සර තිබුණ ගිනි ගාන ගන්න කියන එක. අරණි කියලා පාලියෙන් කියන්නේ. අරණි සාහිත්‍යයෙන් කියන්නේ. දැන් උදවිය දාන්නේත් නැහැ. පිළිපෙට්ටි දිනනවනේ. නමුත් ඉස්සර උදවිය හොඳට දාන්නවා විල ගන්න ගන්න. ගියන්නේ උදවිය දාන්නේ නැහැ සමහර විට පිටිසර උදවිය සමහර විට දාන්නේ නැහැ නමුත් නාගරික උදවිය හොඳට දානවා. ඒක කරනකොට ඒ විනිගාන දන්න දෙකක් තියෙනවා. දණු දෙකක් තියෙනවා. ඒ නීජාකේ වෙනම නීජාකයක් වෙනවා. ඒ නිවියාදීන් හරිවැසගෙන ඉවරලා ඒක දෙකෙන් දෙක උරනවා. නවත්තන්නේ නැහැ මේක උරනකොට. නවත් දෙකෙන් සැරයක් උරලා නැවතනම් බින්දරාවේ නැහැ නිකායේ ටික. හරියන්නේ. මේක ගිනි වැටෙනකම්ම ගන්න ඕනේ. ගිනි වැටෙනකම්ම ගන්න ඕනේ ඒක. සමහර විට නොදන්නව දෙක ටික වේල ගහලා හතර පස්සට ගහනකො බින්දර එන්නේ නැහැ. තරවර නිකාය කියනවා. හරිද? ගන්න මිනිහා මම මේ දෙක අල්ලා ගත්තා. ගාගෙන ගාගෙන ගාගෙන ගාගෙන යනවා. ගෙදර වැඩනවා. ඒනාර ගිහින් පොළොන් ආදී දේවල් වලට එක බින් අරගෙන ඊට පස්සේ අවුල ගන්නවා සෝදු විචාම වලට. විනිගානා දණ්ඩේ උපමාව බුදුරජාණන් වහන්සේ දෙන්නා. අට්ඨිත කාණිතා එතකොට සාතච්ඡකාරිතා සම්පච්ඡකාරිතා සාතච්ඡකාරිතා අට්ඨිකාරිතා ඊටවන්නේ නැතුව කරගෙන යනවා අනෙක් එක සප්පායකාරිතාව කියන්නේ සප්පාය ඒක විශේෂයෙන් සඳහපාගත වෙනවා භාවනාව ගෙනියන පින්නතුන් විශේෂ අදහසක් පිට ගෙනියන්න ඕන. අනිත් සාමාන්‍යයන් එක්ක එකතු වෙන්න ගැටෙන්න යන නරක. විශේෂ එකතු වෙනවා හැම මොහොතේම. යෝගාවචරය හැකිතා දුරට වෙන් වෙලා හටවතු කරන්න බලන්න. මොකද අසප්පායේ දේවල් පිටින් ලැබෙනවා. මොකද ඔන්න භාවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා මේක කියනවා ඔය ඔය තරම් ඕවා භාවනා දිගට කරන්න ඕන නෑ ටිකක් කලහම ඇති තවත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කාලේ ඕවා කලහට හරියන්නේ නෑ ඔය කොහොම වෙනවද මහන්නේ ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් එනවා අදප්පාය දේවල් ඉතින් පරිසම් වෙන්න ඕනේ මේක නියම අදහස තියාගත්තාම කවුරු මොනවා කිව්වත් මේක මම මට පුළුවන් ඇති මම කරගෙන කරගෙන යනවා කියන එකම අර විරුද්ධ අසත්‍යය කතාවල් වලින් වළකින්න සමහර විට ඒ විදිහේ කතා නිතර නිතර ඇහෙන්න ගියොත් හිත දුර්වල වෙනවා දුර්වල වෙනවා එනිසා ඒ විදිහේ කතාව අගප්පාය කතාවල් වලින් පයින් වෙනවා. අසප්පාය ආහාර තියෙනවා. අසප්පාය සේවන තියෙනවා. අසප්පාය හිතවිලි තියෙනවා. ඒවෙන් පරිශාම වෙනවා. විශේෂයෙන් සමත භාවනාවටයි විදර්ශනා භාවනාවටයි දෙකටම අසප්පායයි නීවරණ නීවරණ කෙලෙස් ප්‍රධාන වශයෙන් නීවරණ අසප්පාය. ඒ වයින් පරිශම් වෙන්නේ නීවරණ වලින්. අර භාවනා කරගෙන යන අවස්ථාවේදී නීවරණයකට යට වෙන්න පුළුවන්. නීවරණ පහක් තියෙනවා වාරිදම් වල ආයකුත් තියෙනවා. සාමාන්‍ය විදිහෙන් බැලුවාම නීවරණ පහයි පංච නීවරණනේ ඒ පංච නීවරණ වලින් එකක්වත් හොඳ නැහැ. එක නීවරණයක්වත් හොඳ නැහැ. ඒ නීවරණ තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නීවරණ තේරුම් අරගෙන තියෙන්න. මේ නීවරණේ ආමච්ඡන්ද නීවරණේ හොඳ නැහැ. ව්‍යාපාද නීවරණේ හොඳ නැහැ. දීන මිද්ද නීවරණේ හොඳ නැහැ. උද්ධච්ච කුච්ච නීවරණේ හොඳ නැහැ. විචිකිච්ඡා නීවරණය හඳුන්වනවා. මෙන්න මේවට අහු වෙන්නේ නැහැ නැතුව හිත තියාගන්න මහන්සි ගන්න. විපස්සනාව සමත භාවනාව කියන මේ දෙකේදීම මුලින් හිතේ ඇති වෙනවා tempatකම සමාධිය කියලා එකට කියන්නේ ඒ සමාධිය අරමන් දුර සකස් වුණාම මේ නීවරණ අයින් වෙනවා. මේ නීවරණ අයින් වෙනවා. නියම වශයෙන්ම ඉබේටම නෙමෙයි හොඳට තේරුම් අරගත්තාම නීවරණ අයින් වෙනවා. සමාධියක් සකස් වෙනකොට හොඳට සකස් වෙලා යනකොට සමාධිය මේ නීවරණ ඉතුරු වෙන අයින් වෙන. යටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නීවරණ සම්බන්ධව කල්පනා කළාම සමහර විට දැකීම නිසා නීවරණ ඇවිස්සෙන්න පුළුවන්. ඇහිීම නිසා නීවරණ ඇවිස්සෙන්න පුළුවන්. ආහාර පාන ආදී නිසා විසිනී නිවරණය වෙන්නේ. ඊළඟට හිතෙනුත් හිතෙමිලි නිසා නිවරණ වෙන්න පුළුවන්. මේ නිවරණාගේ අවිස්සීම සමත භාවනාවට හොඳ නැහැ විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කරන උදවිය වුණත් මුලින් සමත සමාධිය ඇති කරගන්න සමත සමාධිය ඇති කරගත්තාම අර විපස්සනාම ගෙන යාම ලේසි පහළ ඒ නිසා සමතේ ටිකක් හරි සකස් කර ගන්න ඕන ඒ සකස් කර ගැනීමට තමයි අර සතර කමඨහන් නියම කරලා තියෙන්නේ සතර කමඨහනක් නියම කරලා තියෙන්නේ ඒකට චතුරාර්ය ආරක්ෂාව කියලා ඒකට කියන්නේ ආරක්ෂා සතර මේ ආරක්ෂාව සතර කියන්නේ මේ ආයුධ හතරක්. ආයුධ හතරක් වශයෙන් මේක දාලා බලන්න. මොහොතේද විරුද්ධකාරය අයින් කරන්න. විරුද්ධකාරය නම් එනවා මේ විපස්සනාව කරන අවස්ථාවේදී. ඒ විපස්සනාව කරන අවස්ථාවේදී උපකාර වෙන කරුණු හතරක් තමයි චතුරාර්ය ආරක්ෂාව කියන්නේ. ඒවට විපස්සනා කරන අවස්ථාවේදී ආරක්ෂාව සලසා ගන්නේ මේ චතුර ආරක්ෂාවෙන් නතර කමඨාන. ඒ නිසා සතර කමඨාන වලින් හේතේ සමාධියේ මුලින් කවුරුත් ඇති කරගන්න. ප්‍රධාන වශයෙන් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණය. අර මුලින් දෙක විශේෂයි. උදානුසතියයි මෛත්‍රියයි අසුභ භාවනාවන් සමහර විටක බොහෝ දෙනාට උපකාර වෙනවා මරණ සතියත් ඒ වගේම අර දෙක විදේකේ විදාගන්න තියෙනවා ඒ දෙකෙන් සමාධිය ඇති වෙනවා සමාධිය ඇති වෙනවා අර සමාධියට බාධක භාවනාවට බාධකෝ කියන අසම්පාය දේවා විෂභාග දේවා අයින් කර ගන්නට පුළුවන් අසම්පාය දේවල් කියලා ඒවට කියන්නේ අසම්පාය දේවල් ආරක්ෂා කරගන්න අයින් කර ගන්න ඕන සම්පාය දේවල් ආරක්ෂා කරගන්න අසම්පාය සම්පාය දෙක දැනගන්න ඕන මේ භාවනාවට මෙන්න මේවා අසම්පායයි මේවා සප්පායයි කියලා අසප්පාය සප්පාය දෙක දැනගන්න ඕනේ. දැනගෙන ඉවර වෙලා ඒ අසප්පාය ධර්මයන් දුරු කරන්න ඕන සප්පාය ධර්මයන් ළඟා කරගන්න. සප්පාය කාර්යචාරයේ කියන්නේ ඒකයි. මෙන්න මේ කරුණු හතර හොඳට තේරුම් අරගෙන මේවෙන් ප්‍රයෝජන ගන්න බලන්න ඕනේ. සක්කච්ඡකාරිතා සාදච්ඡකාරිතා අට්ඨේචකාරිතා සප්පායකාරිතා ඔය කරුණු හතර සමත භාවනාවකේ දෙන උදවියටත් ප්‍රයෝජනයි විපස්සනා භාවනාවකේ දෙන ආයතත් ප්‍රයෝජනයි මේ කෙටියෙන් මේවා කියුවට මේ වාගේ ඇතුලේ දිවෙන අර්ථ රාජ්‍යයක් අභ්‍යන්තරේ අර්ථ රාජ්‍යයක් තියෙනවා ඒ හොඳට භාවනාව ගෙනියනකොට ඒක තමන්ටම තේරෙයි. තමන්ටම වැටකේ. මෙන්න මේවා මෙන්න මේ පිළිවෙලයි කියලා තමන්ටම තේරෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන වෙන්නතුන් විශේෂයෙන්ම ඔන්නෝ ටික හිතට අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ භාවනාව නියමාන්දමින් කරගෙන යාමට අදිෂ්ඨානයක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් නැති උදවියට භාවනාව සඵල කරගන්න අමාරුයි. මේ தත්ත්වේ මම ආරක්ෂා කරගන්නවා. මම රැක ගන්නවා. මේ නීවරණයන්ගෙන් අයින් කරගෙන ඒක ධම්පස් කරගෙන සාකස් කරගැනීමේ වැඩ පිළිවෙල මම හොඳටම මේ මාන්දමේ කරනවා කියලා අධිෂ්ඨාන ශක්තිය තදින් තියාගන්න. අධිෂ්ඨාන ශක්තියක් තනේ නැති උදවියට අමාරු වෙනවද? එනිසා තනේ අධිෂ්ඨාන ශක්තිය තියාගන්න ඕන. මෙන්න මේ කරුණු හතරක් තව තවත් විස්තරලායිද තේරුම් අරගෙන භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජන සලකන්න ඕන. භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජනය මම භාවනා කරන එක්කෙනෙක් කියලා හැඟවීමට නෙමෙයි. හැඟවීම නෙමෙයි ප්‍රයෝජනය. විශේෂයෙන් ප්‍රයෝජන මේ කෙලස් පිළිබඳ පැලගීම කෙලසුන්ගේ පැලගීම හිතෙන් නවත්වා ගැනීම දානාදාන ඒ කෙලස් පැලගීම නතර වෙනකොට දුක් වලින් නිදහස් වෙන්නට පුළුවන්. දුක් වලින් නිදහස් වෙනකොට නියම සැපය තේරුම් ගන්න පුළුවන්. නියම සැපය තේරුම් ගත්තාම ඊළඟට උත්සාහ කරන්න, අධිෂ්ඨාන කරන්න පුළුවන්. මෙන්න මේකයි පිළිවෙල. ඒ නිසා මේ පින්න තුන් අනුවිශේෂයෙන් කල්පනා මත ගන්න ඕනේ. ලොකු අවවාදයක් කරන්න බලාපොරොත්තු වෙන මේ හැම දිනම භාවනාවට නම් ඉදිරිපත් වෙලා ඉතින් කරුණු දාන්න උදේ අර ටික විශේෂයෙන් හිතා ගන්න උනාට කරුණු හතර හිතාගෙන භාවනාවක යෙදෙන පිළිතුරු තවත් රාහසක් තියෙනවා මේ තමන් ලබාගත් තමන් භාවනා කරනවා කියන අඟවන්න යන මණ්ඩලය අනිත් එක භාවනාවකින් යම් කිසි ප්‍රතිඵලයක් ටිකක් හරි ලැබුණොත් මගේද දැනුමුන්න ඒක තැම්පත් හොඳට කඩන්න බැරි තරමට හොඳට තැම්පත් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් ඕක කියන්න හොඳ නෑ අමුතු. ගුරුවරයෙකුට කිව්වට මම හොඳ නෑ. උපදෙස් දෙන ගුරුවරයෙකුට කියන්න තමක් නෑ උපදෙස් ගැනීමේ අදහස. එහෙම නැතුව තමාට ලැබිලා තියෙන යම් කිසි භාවනා தත්ත්වයක් අනුන්ට කියලා දෙන්න හොඳ නැහැ. අනුන්ට කියන්න හොඳ නැහැ. ප්‍රකාශ කරන්න යන්න හොඳ නැහැ. වචනයකින්වත් ක්‍රියාවකින්වත් පෙන්වීමෙන්වත් කරන්න හොඳ නැහැ. ඒක තදින් අධිෂ්ඨාන ගන්න. පිළිහෙනවා. භාවනා පිළිහෙනවා ඒක. කියන්න කිව්වොත් භාවනා පිළිහෙනවා. මොකද ඒ පිළිහෙන්නේ? කියන්නේ මානයක් ඉදිරිපත් කරගෙන. මානෙ බලගත්තු අකුසලයක් මුකලේශයක්. මානෙ බලගත්තු කෙලේශයක්. මානෙ මානෙ ඔළුවට ආවොත් එයා පිරිහෙනවා. මොන ඒ නිසා යන්න නරකක්. ඒක හොඳට දැනගෙන ඇති මේ ඇත්තෝ නැවතත් මතක් කළේ ඒ බාන්නේ භාවනාව ගැන තමන් ළඟිට භාවනා දිනුම අනුන්ට කියන්න යන්න ඕනේ. උපදේශ දෙන ආචාර්යින් වහන්සේට කිව්වා ගමන්න උපදේශ ගැනීමේ අදහස. දැන් නිකන් මේ කියන්න හොඳ නැහැ. අංගවන්න යන්න හොඳ නැහැ. එතකොට මේ විදිහට වටිනා අදහසක් ඉදිරිපත් කරගෙන භාවනාව ගෙන යනවා නම් මේ අත්ංගේ භාවනාවේ ප්‍රතිඵල එතන එතනම ලබා ගන්න පුළුවන්. ඒ නිසා අර කරුණ හතර තේරුම් අරගෙන ඒ අනුව භාවනාව දිගට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනය ලැබිච්ච මනුෂ්‍යාත්භාවය දවිද්දෙන් ප්‍රවෘජාවෙන් ක්ෂණ සම්පත්තියෙන් නියම ප්‍රයෝජන ගන්න ඕන අපි කියන අධිෂ්ඨානයේ ධ්‍යාවනේ මේ කරගෙන යන්නා වූ භාවනාවේ වරෙන් තමන් බලාපොරොත්තු වන්නා වන්දනට සියලු සංසාරික දුකින් නිදහස් වීමේ බඳුන අමහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පුළුවන් වේවා Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.